සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්නතුනි බොහෝ දෙනා විවිධ ආකාරයේ පින්කම් කරමින් නිරන්තරයෙන් ජීවිතයට පින් රැස් කරගන්නට මහන්සි වෙන බව අපිට පේනවා. ඉතින් අපි සතුටු වෙනවා. බුදුරජාණන් වහන්සේ කියා දුන් විදිහට තමාට යහපත ඇති කර දෙන සැප උපදවා දෙන පින් දහම් රැස් කර ගන්නට උනන්දු වීම ගැන අපි ඊටාම සතුටු වෙනවා. විශේෂයෙන් තරුණ අවදියේ පටන් තමාගේ ජීවිතයේ දියුණුව ගැන ධර්මයට අනුව කල්පනා කරන්ට පුරුදු වීම ගැන අපි බොහෝ සතුටු බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතය පරිපූර්ණ වශයෙන්ම දියුණු වීම පිණිස උපකාර වන දෙයක්. එතර අපි ඒ භාගතුන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහුණ අය විදිහට උත්සාහ කළ යුතුයි මේ ධර්මයෙන් උපරිම ඵල නෙලන්ට. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මිනිස් මිනිසුන්ට වේවා දෙවියන්ට වේවා ජීවිතයේ උපරිම විදිහට දියුණු කරන්න මඟ කියා දෙනවා. අඩක් හෝ තරමක් හෝ නෙමෙයි. පරිපූර්ණ වශයෙන් ජීවිතය දියුණු කරගන්නටයි මේ ධර්මයේ තුල මඟ කියා දෙන්නේ. එතන අපි අන්නේ මඟ තමයි අනුගමනය කළ යුත්තේ. පරිපූර්ණ වශයෙන් ජීවිතේ සාර්ථක කර ගැනීම පිණිස ධර්මයේ තුල පෙන්වා දෙන වැඩපිළිවෙල අපි අනුගමනය කළ යුතුයි. එස් ඒ වැඩපිළිවෙල හඳුනගෙන ඒ වැඩපිළිවෙල අනුගමනය කිරීමට අපි ප්‍රමාද නොවිය යුතුයි. අපි ප්‍රමාද වුණොත් ජීවිතයේ සාර්ථක කරගන්න ජීවිතයේ ජීවිතයට පරිපූර්ණ දියුණුවක් ඇති කරලා දෙන්න උපකාරවන වැඩපිළිවෙල හඳුනගන්නට ඒ වැඩපිළිවෙල අනුගමනය කරන්නට අපි ප්‍රමාද වුණොත් අපේ කාලය අපේ ආවිෂ ටික ටික ගෙවිලා යනවා එතකොට අපිට ඒ ධර්මයෙන් නිසි ඵල ලබා ගන්නට බැරුවම තමයි කලුරේ කරන්නට වෙන්නේ මොකද අපේ ආවිෂ වේගයෙන් ගෙවිලා යනවා මොහොතින් මොහොත මොහොතින් මොහොත අපි මරණය කරා ලං වෙනවා. අපිට එක මොහොතක්වත් අපතේ දාන්න එමෙතන් අර්ථ රහිතව ගෙවන්ට අපිට නෑ. එම කාලයක් අපිට නෑ. කාලේ ඊටාම ටිකයි තියෙන්නේ. අපිට ලොකු දීර්ඝාවිෂයක් නෑ. අපිට කෙටි කෙටි ආවිෂයක් අපිට තියෙන්නේ. එනිසා අපි ජීවත් වෙලා ඉන්නේ පුංචි කාලය තුලදී උත්සාහ කළ යුතුයි ධර්මයෙන් උපරිම ඵල නෙලන්න පුළුවන් විදිහේ විදිහට ඒ භාගතුන් වහන්සේ පෙන්වා දුන් වැඩපිළිවෙලට එන්න අපි උත්සාහ කළ යුතුයි. ඉතින් මේ විදිහට මේ ධර්මයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් විදිහේ ධර්ම කාරණා කීපයක් අපි අද කතා කරන්න කල්පනා කළා. අංගුත්තර නිකාය 3 කියන ග්‍රන්ථයේ තිබෙනවා ගවේෂී කියලා සූත්‍රයක් සූත්‍ර දේශනාවක්. ඒ දේශනාවේ තිබෙන දහම් කරුණු අපි අහලා ඉගෙන ගත්තොත් ඒ ධර්මයේ පෙන්වන ආකාරයෙන් අපි අපේ ජීවිතය හැඩ ගහ ගන්න කල්පනා කළොත් මේ ජීවිතය අවසන් වෙන්න මත්තෙන් ධර්මයෙන් උපරිම ඵල නෙලා ගන්න ප්‍රතිපදාවට පැමිණෙන්න අපිට පුළුවන්කමක් තියෙයි. ඒ නිසා ඒ ධර්මය අපි මනවින් අහලා මනවින් දරාගෙන ඒ අර්ථය අපේ ජීවිතයට ගලප ගන්නට අපි කල්පනා කළ යුතුයි. භාගතුන් වහන්සේ කපිල වස්තුපුරේ වාසය කළ කාලෙක තමයි මේ දේශනාව සිදු කළේ. භාගතුන් වහන්සේ ආනන්ද සාමින් වහන්සේත් සමග දුර බැහැර ගමනක් යන්ට වැඩම කළා. ඒ ගමන යන අතරතුරදී එක්තරා ප්‍රදේශයකදී භාගතුනසේ දැක්ක සල් වනයක්. සල් ගස් වලින් පිරලා තිබෙන වනාන්තරයක් දැක්ක. දැකලා භාගතුන් වහන්සේ ඒ ස්ථානෙට වැඩම කරලා එක ගහක් මුල වැඩ හිඳියා. වැඩ හිටියා. වැඩ හිඳමින් භාගතුන් වහන්සේ සිනහ පහල කළා. ඒතර ආනන්ද සාමින් වහන්සේ කල්පනා කළා භාගතුන් වහන්සේ නිකම් සිනහ පහල කරන්නේ නැහැ. භාගතුන් වහන්සේ හේතුවක් රහිතව සිනහ පහල කරන්නේ නැහැ. කුමක් හෝ විශේෂ හේතුවක් ඇති කියලා කල්පනා කළා අසා සිටියා ස්වාමීනි භාගතුන් වහන්සේ. භාගතුන් වහන්සේ සිනහ පහල කරා. ඒ අර්ථය නැත්නම් ඒ හේතුව කුමක්ද කියලා අසා සිටියා. මේ විදිහට අසා සිටිනකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් ආනන්ද මේ ප්‍රදේශය අතීතයේදී ඊටාම දියුණු ප්‍රදේශයක්. ඊටා දියුණු නගරයක් මේ ස්ථානයේ අතීතයේ තිබුණා. කාශ්‍යප ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ නගරය ඇසුරු කරගෙන ඒ ප්‍රදේශයේ වැඩ වාසය කළා. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළ ඒ කාලෙදී ගවේෂී කියලා එක්තරා උපාසක කෙනෙක් හිටියා. ඒ උපාසකට ඇසුරු කරගෙන තවත් උපාසකයින් 500 දෙනෙක් ඒ යාළු උපාසකින් 500 දෙනෙක් ඒ ගවේෂිකින උපාසක තුමාගේ ඇසුරේ හිටියා. ඒ ගවේෂිකින උපාසක තුමත් එතුමාගේ යාළුවන් 500 දෙනත් ශීලයෙන් පරිපූර්ණ අය නෙවෙයි. ශීලයෙන් පරිපූර්ණ අය නෙවෙයි. දවසක් ඒ ගවේෂී කියන උපාසක තුමාට කල්පනා වුණා මම 500 දෙනෙකුට උපකාර කරනවා අනුග්‍රහ දක්වනවා මම ශීලයෙන් පරිපූර්ණ කෙනෙක් නෙවෙයි මම උදව් කරන උපකාර කරන මගේ මිත්‍ර මේ උපාසක පිරිසත් ශීලයෙන් පරිපූර්ණ නෑ අපි අතර වෙනසක් නෑ සමානයි කිසි විශේෂත්වයක් නැහැ. විශේෂත්වයක් නැහැ. සමානයි. යම් විශේෂ දෙයක් ඇති කරගත්තොත් මට හොඳයි කියලා කල්පනා කළා. එම කල්පනා කළා මෙයා හිතුවා අපි මමත් මම උපකාර කරන පිරිසත් ශීලයෙන් පරිපූර්ණ නෑ අපරිපූර්ණයි. මම ශීලයේ පරිපූර්ණ කෙනෙක් වෙන්න ඕනේ. එතකොට මට යම් විශේෂ දෙයක් තියෙනවා අනිත් අයට වඩා. විශේෂ දෙයක් මගේ ජීවිතේට එකතු වෙනවා කියලා කල්පනා කළා. කල්පනා කරලා අර උපාසක පිරිසට ප්‍රකාශ කළා. මිත්‍රවරුනි අද පටන් මම ශීලයේ පරිපූර්ණ කෙනෙක් විදියට කටයුතු කරනවා. මම මෙතෙක් ශීලයේ පරිපූර්ණ කරගෙන හිටියේ නෑ. නමුත් අද පටන් මම ශීලය පරිපූර්ණ කෙනෙක් විදිහට කටයුතු කරනවා. ඒ විදිහට දරා ගන්න කියලා ප්‍රකාශ කළා. එතකොට අර අනිත් පිරිසත් එක්ක බලපුවාම මෙයා දැන් සමාන නෑ. විශේෂ දෙයක් යාට තියෙනවා. ඊට පස්සේ 500ක් වූ අනික් උපාසක පිරිස කල්පනා කරා මේ ගවේෂී උපාසකතුමා අපිට බොහෝ අනුග්‍රහ කරනවා. අපට අනුශාසනා කරන උපකාර කරනවා. කලින් එතුමා සීලය පරිපූර්ණ කරගෙන හිටියේ නෑ. අපි වගේ හිටියේ අපිත් සීලය පරිපූර්ණ නෑ. නමුත් දැන් එතුමා සීලය පරිපූර්ණ කරගත්. ශීලයෙන් පරිපූර්ණ වූ කෙනෙක් බවට පත් වුණා. නමුත් අපි ශීලය අපරිපූර්ණයි පරිපූර්ණ නෑ. ඉතින් අපිට අනුග්‍රහ කරන එතුමා පරිපූර්ණ ශීලෙන් යුක්තව සිටිද්දී අපි මේ මේ විදිහට ශීලයේ පරිපූර්ණ කරගන්න නැතුව සිටීම නම් අපිට සුදුසු නෑ. ඒක අපිට ගැලපෙන්නේ නෑ. අපිත් ශීලය පරිපූර්ණ කරගන්න ඕනේ. පිරුණු සිල් ඇති අය බවට පත් වෙන්න ඕනේ කියලා කල්පනා කළා. ඒ 500 දෙනත් සීලය සම්පූර්ණ කරගත්තා. සම්පූර්ණ සීලයට පැමිණියා. පැමිණිලා ගවේෂී උපාසකතුමාට ප්‍රකාශ කළා අද පටන් අපිත් ඔබතුමා වගේ සීලය පරිපූර්ණ කරගත්තා. සීලය සම්පූර්ණයෙන් රකින්ට හිතට ගත්තා. සීලය සම්පූර්ණ කරගන්න අපි කල්පනා කළා. අද පටන් අපි සීලය බිඳෙන්නේ නැති විදිහට ආරක්ෂා කරනවා. කියලා පිරිණු සිල් ඇති අය බවට පත් වුණා. ඊට පස්සේ ගවේෂී උපාසකතුමා කල්පනා කළා දැන් මම සීලේ පරිපූර්ණ කෙනෙක් බවට පත් වුණා. මම අනුග්‍රහ කරන උපාසක පිරිස මේ 500ක් දෙනා ඒ අයත් සීලේ පරිපූර්ණ කරගත්තා. දැන් අපි දෙපිරිසම සමානයි. ඉතින් මගේ කිසි විශේෂ ස්වභාවයක් නැහැ. වෙනසක් නැහැ. එක වගේ විශේෂත්වයක් නැහැ කියලා කල්පනා කළා. ඒ ගවේෂී උපාසකතුමා හිතුවා මම යම් විශේෂ තත්වයක් ඇති කරගන්න ඕනේ. වෙනසක් ඇති කරගන්න ඕනේ. කියලා කල්පනා කළා. මෙයා හිතුවා මම තවත් සිල්පදයක් තවත් ගුණධර්මයක් ජීවිතේට එකතු කර ගන්න ඕනේ. මම අද පටන් මේ මෛතුන සේවනයේ අතහරින්න ඕනේ. අබ්‍රහ්මචාරී බව අතහරින්න ඕනේ. බඹසර ආරක්ෂා කරගන්න ඕනේ කියලා කල්පනා කළා. එයා මේ මෛතුන සේවනය අතහැරලා බඹසර රකින්න කෙනෙක් බවට පත් වුණා. ඊට පස්සේ ඒ යාළු පිරිස මුණ ගැහිලා ප්‍රකාශ කළා අද පටන් මම බඹසර රකින්න කෙනෙක්. මම මෛතුන සේවනයේ ඒ හීන දේ මං අතහැරියා. අද පටන් මම බඹසර රකින්න කෙනෙක් බවට විදිහට දරා ගන්න පිළිගන්න කියලා බඹසර රකින්න කෙනෙක් බවට පත් වුණා. ඊට පස්සේ යාළුවන් 500 දෙනා උපාසක පිරිස කල්පනා කරා අපිට මේ ගවේෂී උපාසකතුමා බොහෝ උපකාර කරන කෙනෙක්. දැන් එතුමා බඹසර රකින්න කෙනෙක් බවට පත් වුණා. මෛත්‍රුණ සේවනයේ අතහැරියා. ඉතින් එබඳු කෙනෙක් ඇසුරු කරන අපි මේ මෛත්‍රුණ සේවනය කරමින් වාසය කිරීම සුදුසු නෑ. අපිත් මේ උතුම් ගුණධර්මය ඇති කර ගන්නට ඕනේ. බඹසර ජීවිතය පුරුදු කර ගන්නට ඕනේ කියලා ඒ 500 දිනත් බඹසර සමාදන් වුණා. ලිංගික කටයුතු කරන එක අතහැරියා. අතහැරලා ගවේෂි උපාසකතුමාට ප්‍රකාශ කළා ඔබතුමා වගේම අපිත් මේ උතුම් ගුණධර්මයේ සමාදන් වුණා. බඹසර සකින්ද පටන් ගත්තා කියලා ප්‍රකාශ කළා. ඊට පස්සේ ගවේෂි උපාසකතුමා කල්පනා කළා මම 500ක් වූ මේ උපාසක පිරිසට අනුග්‍රහ දක්වනවා, උපකාර කරනවා. කලින් අපි දෙපිරිසම පිරිණු සිල් ඇතුව වාසය කරේ නැහැ. ඉතින් මම විශේෂ විශේෂත්වයක් ඇති කරගන්න ඕන කියලා සීලේ පරිපූර්ණ කරගත්තා. ඊට පස්සේ මේ යාළු පිරිසත් උපාසක පිරිසත් සීලේ පරිපූර්ණ කරගත්තා. ආයත් අපි සමාන වුණා. ඊට පස්සේ මම බඹසර රකින්න පටන් ගත්තා. මේ යහළු පිරිසත් බඹසර රකින්න පටන් ගත්තා. දැන් අපි ආපහු සමානයි. මගේ කිසි විශේෂයක් නෑ. එක වගේ. කල්පනා කළා මම විශේෂ දෙයක් කරන්න ඕනේ. කියලා කල්පනා කළා ගවේෂී උපාසකතුමා විකාල භෝජනය අතහැරියා. එයා හිතුවා අද පටන් මම ඉර අවරට ගියාට පස්සේ ආහාර ගන්න එක නතර කරනවා. විකාල භෝජනේ අතහරිනවා. කියලා අන්න ඒ ශිල්පාදියත් මෙයා ආරක්ෂා කරන්න පටන් ගත්තා. ඒ යහළු පිරිසට ප්‍රකාශ කළා. අද පටන් මම විකාල භෝජනෙන් වැළකීලා ඉන්න පුරුදු වෙනවා. මං අතහරිනවා විකාල භෝජනේ කියලා ගවේෂී පාසකතුමා ඔන්න අලුත් ගුණ ධර්මයක් පුරුදු වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ යාළු පිරිස උපාසක පිරිස 500 දෙනා කතා කරගත්තා. මේ ගවේෂී උපාසකතුමා අපිට බොහෝ අනුග්‍රහ දක්වනවා. අපිට මඟ කියා දෙනවා. උපකාර කරනවා. එතුමා දැන් අපිත් එක්ක එකට හිටි දැන් එතුමා විකාල භෝජනය අතහැරියා. උසස් ගුණධර්මයක් ඇති කරගත්තා. ඉතින් මේ උසස් ගුණධර්මයක් ඇති කරගත්තා වූ කෙනෙක් ඇසුරු කරන අපි මෙහෙම සිටීම හොඳ නැහැ. අපිත් ඒ උතුම් ගුණධර්ම ඇති කරගන්න ඕනේ. කියලා කල්පනා කළා. කල්පනා කළේ 500 දිනාම විකාල භෝජනේ අත්හැරියා. ඉරාවරට ගියන් පස්සේ ආහාර ගන්න ආහාර ගන්න එක අතහැරලා ඒ 500 දිනත් විකාල භෝජනෙන් වැළකී ඉන්න පුරුදු වුණා. ඒකල ගවේෂී උපාසකතුමාට ප්‍රකාශ කළා. ඔබතුමා මේ උතුම් ගුණධර්මයේ පුරුදු කරගන්නවා අපිත් ඒක පුරුදු කරනවා. දැන් අපිත් විකාල භෝජනෙන් වැලකී සිටින අය විදිහට දරා ගන්න කියලා ප්‍රකාශ කළා. ඊට පස්සේ ගවේෂී උපාසකතුමා කල්පනා කළා. හරි වැඩි දැන් මම සීලෙන් අපරිපූර්ණව හිටියා. මං අනුග්‍රහ කරන කටියත් එහෙම හිටියේ. ඉතින් විශේෂ තත්වයක් ඇති කර ගැනීම පිණිස මම Brahmachari බව ඇති කරගත්තා. විකාල භෝජනෙන් වැළකෙන්න පටන් ගත්තා. දැන් මේ යාළු පිරිසත් ඒ ගුණ ධර්මයට පැමිණියා. අපි දැන් සමානයි. මගේ විශේෂයක් දැන් නැහැ. මම මීට වඩා විශේෂ දෙයක් ඇති කරගත්තොත් හොඳයි කියලා කල්පනා කළා. කල්පනා කරලා භාගතුන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. භාගතුන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා ප්‍රකාශ කළා ස්වාමීනි භාගතුන් වහන්සේ මා පැවිදි කරගන්න. මම කැමති භාගතුන් වහන්සේ ළඟ පැවිදි වෙන්න, උපසම්පදා වෙන්න මම කැමතියි. කියලා ප්‍රකාශ කළ භාගතුන් වහන්සේ ළඟ පැවිදි උපසම්පදාව ලබා ගත්තා. ඊට පස්සේ උත්සාහ කරලා ඒ පැවිද්දේ අර්ථය තේරුම් අරගෙන වීරිය කරලා සීලු කෙලෙස් නැසලා අරහත්ත්වයටපත් වුණා. ඊට පස්සේ ගවේෂ විපාසතුමා කල්පනා කළා මම 500ක් දෙනාට අනුග්‍රහ කරමින් හිටියේ උපාසක පිරිසකට. ඒ අනුග්‍රහ කරමින් ඉඳලා මම මගේ ගුණධර්ම ටික ටික වැඩි කරගත්තා. ඒතර අනිත් 500 දෙනා දැන් මොන තත්ත්වෙද ඉන්නේ? එයා තාම ගිහි උපාසක ඊට පස්සේ ඒ පිරිස කල්පනා කළා මේ ගවේෂී උපාසකතුමා අපිට උපකාර කළා බොහෝ උපකාර කළා. නමුත් දැන් එතුමා භාගතුන් වහන්සේ ළඟ පැවිදි වෙලා භික්ෂුන් වහන්සේ නමක් බවට පත් වෙලා අපි තාමත් උපාසක විදිහටයි ඉන්නේ. ඉතින් අපි මේ වගේ උතුම් කෙනෙක් ඇසුරු කරද්දී මේ විදිහට සිටීම අපිට සුදුසු නෑ. ඉතින් මේ 500 දෙනා භාගතුන් වහන්සේ ළඟට පැමිණිලා පැවිදි වුණා. පැවිදි වෙලා එයත් උත්සාහ කළා, වීරිය කළා. වීරිය කළා, සීලු කෙලස් දුරු කළා, ඒ උතුම් අරහත්ත්වයටපත් වුණා. ඒතර බලන්න ඒ ගවේෂී කියන උපාසකතුමා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් Tamanගේ ගුණධර්ම දියුණු කරගත්තා. අරහත්ත්වයටපත් වුණා. චිත්ත විමුක්තිය උපදව ගත්තා. සීල කෙලස් දුරු කරලා අරහත්ත්වයටපත් වුණා. එතුමා ඇසුරේ හිටපු ඒ 500ක් වූ උපාසක පිරිසක් එතුමා අනුගමනය කරමින් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ගුණධර්ම වලින් ඉදිරියට ගියා. ජීවුන වුණා. එයත් භාගතුන් වහන්සේ සමීපෙහි පැවිදි වෙලා අරහත්ත්වයටපත් වුණා. උතුම් චිත්ත විමුක්තිය ඇති කරගත්තා. ඒතර භාගතුන් වහන්සේ ඒ වෙලාවේදී ඒ ආනන්ද සාමින් වහන්සේට මේ ප්‍රවෘත්තිය මේ කතා පුවත කියා දුන්නා. කියා දීලා ප්‍රකාශ කළා දේශනා කළා පින්වත් ආනන්ද. ඒ ගවේෂී භික්ෂුන් වහන්සේ ඇතුලේ පිරිස උතුම් වූ ප්‍රනීත වූ ප්‍රනීත වූ ජීවුණුවක් අපේක්ෂාවෙන් කටයුතු කළා. උතුම් වූ ප්‍රනීත ප්‍රනීත වූ දියුණුවක් විමුක්තියක් අපේක්ෂාවෙන් කටයුතු කළා. එහෙම ඒ විදිහේ අපේක්ෂාවෙන් කටයුතු කළා සීලු කෙලස් නැසලා ඒ චිත්ත විමුක්තිය උපදවගෙන පරිපූර්ණ වූ ප්‍රනීත භාවයටපත් වුණා. ඒ නිසා පින්වත් ආනන්ද ඔබත් මේ උත්තරීතර උතුම් වූ ප්‍රනීත වූ ප්‍රනීත වූ ස්වභාවයන් විමුක්තිය උපදව ගන්නට මහන්සි වෙන්න. ඒ විදිහටම හික්මෙන්න. කියලා අවවාද කළා. ඉතින් අපි කල්පනා කළා මේ මේ කියන ධර්ම කාරණා මේ කොයි කාටත් Tamanගේ ජීවිතයේ පරිපූර්ණ දියුණුවක් ඇති කරගන්නට උදව් වෙයි. දැන් බලන්න මේ දැන් මේ કોઈ කවුරුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ඒ ධර්මයේ කිරි පැහැදිලා ජීවිතේ දියුණු කර ගැනීම පිණිස සැප ඇති කර ගැනීම පිණිස කටයුතු කරනවා. ඉතින් මේ ඈත් නොයෙකුත් ආකාරයෙන් කටයුතු කරමින් පින් උපදව ගන්නට උත්සාහ කරනවා. ඒ උත්සාහ කරද්දී මේ යම් විශේෂ දේ කරන්න උත්සාහ කරනව නේද? විශේෂ දේවල් කරන්න උත්සාහ කරනවා. යම් පිරිසක් යම් පින්කමක් කළොත් අපි ඒ පින්කමට වඩා විශේෂයක් කරන්න ඕනේ කියලා කල්පනා කරනවද නැද්ද? හ්ම්? කල්පනා කරනවා. නේද? ඊට පස්සේ තව කට්ටියක් දකින්න අසවල් පිරිස නම් මේ වගේ මේ මේ විදිහේ මෙබඳු මෙබඳු පින්කම් කළා. අපි මේ පින්කම ඒ පින්කමට වඩා විශේෂයක් කරන්න ඕනේ කියලා ඊට වඩා උසස් පින්කමක් කරන්න උත්සාහ කරනවා නේද? එහෙම එකක් තියෙනවද නැද්ද? එහෙම එකක් තියෙනවා. එතන අපි මේ ඒ විදිහට විශේෂයක් කරමින් තව කෙනෙක් කරාට වඩා අපි මේ පින්කම සාර්ථක කරන්න ඕනේ. අපි මේ පින්කම විශේෂයක් කරන්න ඕනේ කියලා විශේෂත්වයන් ඇති කරමින් බොහෝ උනන්දුවෙන් කටයුතු කරන්නට දැන් පුරුදු වීමක් තියෙනවද නැද්ද? ඈ? තියෙනවා. නේද? තියෙනවා. මේ සම්බන්ධයෙන් සතුටු වෙන්න පුළුවන්ද? මේ සම්බන්ධයෙන් සතුටු වෙන්න පුළුවන්ද? ඈ? සතුටු වෙන්න බැරිද? දැන් යම් කෙනෙක් පින්කමක් කළොත් ඊට වඩා අපි මේ උසස් විදියට අලුත් අංගයක් එකතු කරන්න ඕනේ විශේෂ අංගයක් එකතු කරන්න ඕනේ කියලා මේ පින්කම් පින් රැස් කරන්න එහෙම නැත්නම් ಗುಣධර්ම ඇතිකරන්න උත්සාහ ගන්න ස්වභාවයක් තියෙනවා නේද? ඒකනේ සතුට වෙන්න පුළුවන්ද? ඈ? සතුට වෙන්න පුළුවන්ද? හරි වැඩි ඉන්නේ කතා කරන්නේ දැන් අපි කරන දේ ගැන සතුටක් උපදව ගන්න බෑනේ. මොකද අපි බලන්න ඕනේ උපරිම ප්‍රතිලාභයක් ලැබිය හැකි දෙයක් කරන්න. නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආමිෂය සහ ධර්මය කියලා දෙකක්. ආමිෂයෙන් සංග්‍රහ කිරීමත් ධර්මයෙන් සංග්‍රහ කිරීමත්. ආමිෂ පූජාවත් ධර්ම පූජාවත්. මේ විතරේ ආමිෂය සහ ධර්මය. දෙආකාරයකින් භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ආමිෂ පූජාවත් ධර්ම පූජාවත් කියලා දෙකක් තියෙනවා කියනවා. ඒතර ඒකෙන් භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා වඩාත් ශ්‍රේෂ්ඨ වෙන්නේ ධර්ම පූජාව. දැන් අපි සාමා අපි අහලා තියෙන ප්‍රතිපත්ති පූජාව කියලා නේද? අපි ප්‍රතිපත්ති පූජා කියලා තමයි අහලා තියෙන්නේ. ආමිෂ පූජාව ප්‍රතිපත්ති පූජාව කියලා. ඒතර වඩාත් අග්‍ර වෙන්නේ ඒ ප්‍රතිපත්තියේ සලකන විදිහට හඳුන්වන ධර්ම පූජාව. ධර්මයෙන් භාගතුන් වහන්සේ පූජා කිරීම තමයි වඩාත් අග්‍ර ශ්‍රේෂ්ඨ වන්නේ. එතර මේ ආමිෂයෙන් පූජා කිරීම නොකළ යුතුද එතකොට? නෑ ආමිෂයෙන් පූජා කිරීම කළ යුතු දෙයක්. නමුත් වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ ධර්මයෙන් පූජා කිරීම. එතන අපි යම් ප්‍රතිපදාවක් අනුගමනය කළ යුතුයි. අපේ ජීවිතයේ පරිපූර්ණ වශයෙන් දියුණු වෙන ප්‍රතිපදාවක්. ඒ කියන්නේ අපිට යම් දවසක දැන් මගේ ජීවිතය පරිපූර්ණයි. කළ යුතු දේ කරලා ඉවරයි. දැන් ඇති කියලා නතර කරන්න පුළුවන් වෙන්න ඕන. කියන්නේ ජීවිතය දියුණු වෙලා දැන් ඉවරයි. මා කළ යුතු දේ අවසන් කියලා අවසන් කරන්න පුළුවන් ප්‍රතිපදාවක් අපි අනුගමනය කරන්න ඕනේ. ඒතර ආමිෂයෙන් කරන පූජාව එහෙම ඉවර කරන්න බෑ. දැන් ඇති කියලා ඉවර කරන්න බෑ. නමුත් ප්‍රතිපදාවකින් ප්‍රතිපත්තියෙන් ධර්මයෙන් යම් පූජාවක් කරනවා නම් ඒ පූජාව නම් දැන් ඇති කරලා අවසන් කියලා නතර කරන්න පුළුවන්. දැන් බලන අර ගවේෂී උපාසකතුමා යම් ප්‍රතිපදාවක් අනුගමනය කළා. එතුමා ඒ ප්‍රතිපදාව, ඒ පූජාව අවසන් කළාද නැද්ද? අවසන් කළා. ඒ ගවේෂී උපාසකතුමා අනුකරණය කරමින් අනුගමනය කරමින් වාසය කළ ඒ 500ක් උපාසක පිරිස ඒ අනුගමනය කළ ප්‍රතිපදාව එහෙම නැත්නම් ඒ පූජාව අවසන් කළාද නැද්ද? ඈ අවසන් කළා. අන්න ඒකයි ඒ ප්‍රතිපත්ති පූජා විදිහට හඳුන්වන ධර්ම පූජාව ශ්‍රේෂ්ඨ වෙන්නේ. දැන් අපි ආමිෂයෙන් කරන පූජාව ආමිෂ පූජාව ඒ විදිහට අවසන් වෙන්නේ අවසන් කරන්න බෑ. ඉවර වෙන්නේ දැන් ඇති කියලා සෑහීටපත් වෙන්න බෑ ඒකෙන්. දැන් මෙහෙම හිතන්න. ඔන්න යම් කෙනෙක් පහන් 10ක් පූජා කරනවා. ඒක දකින්න කෙනෙක් හිතනවා මං විශේෂයක් කරන්න ඕන පාන් 20ක් පූජා කරනවා. තව කෙනෙක් හිතනවා අනේ මම මීට වඩා කරන්න ඕනේ. 100ක් පූජා කරනවා. තව කෙනෙක් හිතනවා අනේ මට මීට වඩා කරගන්න ඇත්තම් 1000ක් පූජා කරනවා. තව කෙනෙක් හිතනවා මට මීට වඩා කරගන්න ඇත්තම් 84000ක් පූජා කරනවා. අවසානයක් තියෙනවා. ඉවර කරන්න පුළුවන් දේ විශේෂත්වයේ තුල. ඒ විදිහට විශේෂත්වයක් දැන් ජීවිතේට විශේෂත්වයක් උපදව ගන්න නේද? අසවලා පහන් 10ක් පත්තු කළා මං 20ක් පත්තු කළා. ඒතර විශේෂත්වයක් තියෙනව නේද? අසවලා පහන් 20ක් පත්තු කළා මං පහන් 100ක් පත්තු කළා. මගේ ජීවිතේට විශේෂත්වයක් එකතු වුණා. අසවලා 1000ක් පත්තු කළා මං 84000ක් පත්තු කළා. විශේෂත්වයක් එකතු වුණා. ඒක ඇද්ද? ඈ? ඒකේ අවසානයක් දකින්න පුළුවන්ද? ඒකේ අවසානයක් දකින්න බෑ. නමුත් බලන්න ගවේෂී උපාසකතුමා සහ ඒ එතුමා ඇසුරේ හිටපු උපාසක 500 දෙනා අනුගමනය කළ ප්‍රතිපදාව අවසානයක් දැක්කා. අවසානයක් දැක්කා. ගවේෂි උපාසකතුමා කල්පනා කළා මම සීලයෙන් අපරිපූර්ණයි. මම අනුග්‍රහ කරන මේ 500ක් උපාසකයන් සීලෙන් අපරිපූර්ණයි. සීල් පරිපූර්ණ නැහැ. ඒ කියන්නේ උපාසකය විදිහට ආරක්ෂා කරගත්තු යම් සීලයක් තියෙනවා නම් ඒක ආරක්ෂා කරගෙන නැහැ ඒගොල්ලන්. නේද? ඒකයි අපරිපූර්ණයි කියන්නේ. ඊට පස්සේ කල්පනා කළා මං විශේෂ දෙයක් මගේ ජීවිතේට එකතු කර ගන්න ඕනේ. එහෙම හිතලා තමයි ගවේෂී උපාසකතුමා ශීලයේ පරිපූර්ණ කරගත්තේ. එයා ශිල්පද පහ සම්පූර්ණයෙන් ආරක්ෂා කරන්න පටන් ගත්තා. ශීලයේ පිරුණ කෙනෙක් බවට එයාපත් වුණා. ඊට පස්සේ එතුමා අනුග්‍රහ අනුගමනය කරපු එතුමාව ඇසුරු කරපු ඒ 500ක් උපාසක පිරිස කල්පනා කළේ මොකද්ද? අපිට උපකාර කරන ගවේෂී උපාසකතුමා ශීලේ පරිපූර්ණ කරගත්තා. ඉතින් ඒ වගේ කෙනෙක් ඇසුරු කරන අපි ශීලේ පරිපූර්ණ නැති අය විදිහට වාසය කිරීම හොඳ නැහැ. අපි පිරුණු සිල් ඇති අය බවට පත් වෙන්න ඕනේ. ඒත් සිල්පද පහ ආරක්ෂකනයි බවට පත් වුණා. ඊට පස්සේ ගමේශී උපාසකතුමා කල්පනා කරේ දැන් අපි සමානයිනේ. දැන් මම විශේෂ දෙයක් එකතු කර ගන්නට නෑ. එතුමා මෛතුන සේවනයේ අතහැරියා. ඊට පස්සේ එතුමා විකාල භෝජනයේ අතහැරියා. ඊට පස්සේ එතුමා පැවිදි ජීවිතයටපත් වුණා. ඊට පස්සේ එතුමා සීලු කෙලෙස් අතහැරියා. සීළු කෙලෙස් වලින් නිදහස් වෙලා අරහත්ත්වයටපත් වුණා. අරහත්ත්වයටපත් වීමත් එක්ක එතුමාගේ ජීවිතයේ කලයුතු සියල්ල කරලා අවසන්. මම සර ජීවිතයේ සම්පූර්ණයි. කලයුතු සියල්ල කරලා ඉවරයි. ඊට පස්සේ එතුමා ආයෙ උත්සාහ කරද්දී විශේෂත්වයක් කරන්න. දැන් එතුමා ඇසුරේ හිටපු 500ක් දෙනා එතුමා අනුගමනය කරමින් පිළිවෙලින් ಗುಣධර්ම දියුණු කරගෙන අරහත්ත්වයටපත් වුණා. දැන් සිළු දිනා සමානයි. දැන් ඊට කලින් නම් ඒ පිරිස සම වෙනකොට ගවේෂිතුමා කල්පනා කරා මං විශේෂත්වයක් එකතු කර ගන්න ඕනෑ කියලා. නේද? දැන් බලන්න මේ විදිහට පිළිවෙලින් ඒ විශේෂත්වය විශේෂ කෙනෙක් වෙන්න ඕනෑ කියලා කල්පනා කළා. නමුත් ඒ ඒ විශේෂත්වය එකතු කර ගැනීමේ අවසානයක් තිබුණාද නැද්ද? අවසන් වුණා ඒ ගමන. ඒතර ජීවිතයේ පරිපූර්ණ දියුණුවක් ඇති වෙලා. දැන් ඒ කළ යුතු දේ කළා ඉවරයි කියලා දැනගත්තා. අන්න ඒක තමයි මේ ධර්මයෙන් කරන පූජාවේ තිබෙන විශේෂත්වය. එයයි ඒ ධර්මයෙන් කරන පූජාව ආමිෂ පූජාවට වඩා ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ. ආමිෂ පූජාව කෙරවල කරන්න බෑ. අවසන් කරන්න බෑ. ඒකෙන් ජීවිතයේ ආමිෂ පූජාව පමණක් කරලා ජීවිතේ දියුණු කර පරිපූර්ණ දියුණුවක් කරා යන්න බෑ. ආමිෂ පූජාව කුමක් සඳහාද? ආමිෂ පූජාව ධර්ම පූජාවට අනුග්‍රහ පිණිසයි කළ යුත්තේ. ප්‍රතිපත්තියට එන්න උදව්වක් විදියටයි ආමිෂ පූජාව තියෙන්නේ. ඒක අර padi pelaka නැගගන්න අත්වැලක් තියෙන්නේ. තරප්පු පෙළේ නගින්න අත්වැලක් තියෙන්නේ. ඒ වගේ අත්වැල තියෙන්නේ පඩි පෙළ නගින එකේ අත්වැල කියන එක දන්නව නේද? තරප්පු පෙළට අත්වැලක් තියෙනවා. ඒ ඇයි ඒ? ඒ පඩි පෙළේ නැගගන්න අපහසු දුර්වලයට උපකාරයට තියෙන එකක්. ඒ වගේ ප්‍රතිපත්තියට පැමිණෙන්න උපකාරයක් තමයි ආමිෂය. දැන් අර තරප්පු පෙළේ නගින්න ඕන කෙනා අත්වලේ මේ එල්ලිලා හිටියොත් පඩි පෙළේ යන්න පුළුවන්ද? බෑ. දැන් පුංචි ළමයෙක් ආවොත් නම් එයා අත්වලේ මේ එල්ලිලා ඉඳීනේ පඩි පෙළේ නගින්න බෑ. ඇයි දුබලයි? නමුත් බලවත් කෙනා එහෙම ඉන්නේ අන් ඒ වගේ අපිට දැන් ධර්මයේ ලැබුණා නේද අපිට බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අහන්න ලැබුණා. අපි දන්නවා අපට මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා. ආරි සත්‍ය අහන්න ලැබුණා. ලබන්න පුළුවන් මිනිස්සෙක් විදිහට ලබන්න පුළුවන් ඉහළම දේ දැන් අපි ලබාගෙන තියෙනවා. මනුෂ්‍ය ජීවිතය ලැබලා තියෙනවා. බුද්ධ ශාසනය මුණ ගැහිලා තියෙනවා. පිනින් ලබන්න පුළුවන් වටිනා දේ අපි ලබලා තියෙනවා. දැන් අපි විශ්ින් මොකක්ද කළ යුත්තේ? මේ ධර්මයෙන් උපරිම ප්‍රයෝජන ලබන්න අපි වෑයම් කළ යුතුයි. ඒ සඳහා මොකද තියෙන්න ඕන? නුවණ පාවිච්චි කරන්න ඕන වීරිය ඕන. දැන් ගවේෂී උපාසකතුමා වීරියක් ගත්තේ නැත්නම් නුවණ පාවිච්චි කරේ නැත්නම් වීරියක් ගත්තේ නැත්නම් අපරිපූර්ණ සීලයෙන් දිගටම ඉන්නවනේ. නමුත් එයා වීරිය අරගෙන ශීලයේ පරිපූර්ණ කරගත්තා. නුවණ පාවිච්චි කරා වීරියක වීරියක් ඇති කරගත්තා. ශීලයේ පරිපූර්ණ කරගත්තා. ඊට පස්සේ ඒ අනුව කටයුතු කළ අනිකුත් උපාසක පිරිසත් වීරියවන්තින් විදිහට ශීලයේ පරිපූර්ණ කරගත්තා. ඊට පස්සේ ගවේෂී උපාසකතුමා එතනින් නැතර වුණාද? නැවතත් නුවණින් කල්පනා කරා. වීරියවන්තෙක් විදිහට භ්‍රමචාරී බවට පත් වුණා. එතනින් නතරුනේ නෑ. වීරියවන්තයෙක් විදිහට විකාල භෝජනත් අතහැරියා. දැන් බලන්න ගිහි කෙනෙක් විදිහට කරපු දේවල්. ඊළඟට පැවිදි බවටපත් වුණා. ඒතර මේ අතරතුරදී මේ උපාසක පිරිස ආමිෂ පූජා කරන්න නැද්ද? කරලා නැද්ද? නැති වෙන්න ඇද්ද? ආමිෂ පූජාවක් කරන්න ඇති ඕන තරම්. ඇයි භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයන් උපාසකයයි නේද? එයයි සිව්පසයෙන් සිව්පස සිව්පසයෙන් සංග්‍රහ කළ නැතිවෙන්ද කරන්ට ඇති නේද ඕන තරම්. නේද? සිව්පසය දෙන්න ඇති ඕන තරම් සංඝයා වහන්සේලාට. ආමිෂ පූජාව කළා එයයි. නමුත් ඒ ආමිෂ පූජාව ඉක්මවලා ධර්මයෙන් කරන පූජාවට ප්‍රතිපත්තියට යැයි පැමිණුණා. ඒකට ඌමනායි නේද වීරිය? වීරිය ඌමනායි නේද? වීරිය ඌමනායි. බුදුරජාන් වහන්සේ දේශනා කරන වීරිය දෙආකාරයක් තියෙනවා කියලා. එකක් තමයි උපාසක පිරිස. උපාසක පිරිසට එක වීරියක් ඕන තමන් සතු දේවල් සිව්පස්සේ විදිහට අතහරින්න. ලොකු වීරියක් ඕන. පැවිදි වෙන ආයත වීරියක් ඕන. උපදින අකුසල හිතේ උපදින අකුසලය අතහරින්න. එතකොට බලන්න දෙයාකා ඒ දෙයාකාරක වීරියක් ඕන. ඉතින් ඒ වීරිය ඒ වගේ වීරියක් ඇති කරගෙන වීරිය උපද්දගෙන තමයි ඒ ගවේෂී උපාසකතුමා ඇතුලේ පිරිසම පරිපූර්ණ දියුණුවක් ඇති කරගත්තී. ඒ නිසා මේ කොයි කවුරුත් හොඳට කල්පනා කරලා ආමිෂ පූජාව කරනවා වගේම ධර්මයෙන් කරන පූජාව කෙරෙහි අවධානය යොමු කරන්න. ඒතර වඩා වැදගත් වෙන්නේ කොයි එකද? ධර්මයෙන් කරන පූජාව. එහෙනම් හොඳට හිතට ගන්න අපි ආරක්ෂා නොවුණු නොපිරුණු යම් සිල්පද තියෙනවා නම් සීලේ පුරව ගන්න ඕනේ. උපාසක උපාසකන් විදිහට පංචශීලයේ සම්පූර්ණ නැත්නම් පංචශීලයේ සම්පූර්ණ කර ගන්න ඕනේ. දිවි හිමින් සිල්පද නොබිඳෙන විදිහට රැක ගන්න ඕනේ. එයයි අපට විශේෂය කියලා කල්පනා කරන්න. ඒතර අපේ ජීවිතේට විශේෂත්වයක් එකතු වුණා කියලා කල්පනා කරන්න. ඉතින් ඒකට වීරියක් ඕන, නුවණ ඕන. නුවණත් වීරියත් ඕන. නිකාම බෑ. දැන් ආමිෂ පූජාවට එතරම් වීරියක් ඕනද? ආමිෂ පූජාවට එතරම් වීරියක් ඕනේ නේද? නමුත් බලන්න ධර්මයෙන් කරන පූජාවට ඊට වඩා වීරියක් ඕන නේද ඊට වඩා වීරියක් ඕන නමුත් අපි මේ වීරිය අපි ඇති කරගන්න අසමත් වුණොත් ධර්මයෙන් කරන පූජාව කරන්න අපිට බැරුව යනවා එන අපේ අසම්පූර්ණ සීලය සම්පූර්ණ කරගන්න බැරුව යනවා නේද සීලය සම්පූර්ණ කරගන්න අපිට බැරුව යනවා එතකොට අපිට භාගතුන් වාසේ වදාළ විදිහට ජීවිතේ පරිපූර්ණ වශයෙන් දිනු කරගන්න ලැබෙයිද? පරිපූර්ණ දියුණුවක් කරා අපට යන්න ලැබෙන්නේ එනිසා හොඳට කල්පනා කරන්න අපිට බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයේ දැන් අහන්ට ලැබිලා තියෙනවා. ඒ ධර්මයේ හොඳට විස්තර විදිහට අපිට ඉගෙන ගන්න ලැබිලා තියෙනවා. අපිට හොඳ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙනවා. දැන් මේ අය තරුණ වයසේ ඉන්න අය. ඉතින් මේ අයට මේ වයසේදීම ආර්ය සත්‍යය පුරුදු කිරීම පිණිස උත්සාහයක් ගන්න පුළුවන් නම් ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම සාර්ථක කරගන්න පුළුවන්. ආර්ය සත්‍ය අවබෝධය පිණිස උත්සාහ නොකොට අපි ආමිෂ පූජාව පමණක් මුල් තැන අරගෙන කටයුතු කළොත් ඒක අපිට ප්‍රමාණවත්ද අපිට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක භාගතුන් වහන්සේ ප්‍රශංසා කළ දෙයක් නෙමෙයි. භාගතුන්සේ ප්‍රශංසා කළේ ආරි සත්‍ය අවබෝධය පරිපූර්ණ කර ගැනීම පිණිස වූ ප්‍රතිපදාවට පැමිණීම. එනිසා අපි මේ ලැබුණ දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට කල්පනා කළ යුතුයි. කොහොමද අපේ හිත ඒ විදිහට අපි ඒ ධර්මයෙන් කරන පූජාවට එහෙම නැත්නම් ප්‍රතිපත්ති පූජාවට නමාගන්නේ? සීලේ පරිපූර්ණ කරගන්න ඕනේ. සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕනේ. සමාධිය ඇති කරගන්න ඕනේ. මාර්ගඵල ලබා ගන්න නේද? ඒවා භාගතුන් වහන්සේගේ ධර්මයේ තුල අපට උපදව ගන්න තියෙන ශ්‍රේෂ්ඨ ස්වභාවයන් නේද? හ්ම්? ඒවට ආස නැද්ද මේ අය? ඔබ ආස නැද්ද? පංචශීලයෙන් නොබිදින විදිහට ආරක්ෂා කරගන්න. ඈ? දැන් ඔබ බලන්න මේ ලස්සන පූජාවක් කරන්න ආසයි. නේද? හරි සතුටින් කරනවා. ඔබට ඒ සතුට වඩා ප්‍රමාණ කරන්න බැරි සතුටක් විඳින්න පුළුවන් වෙයි නේද? සීලය පරිපූර්ණ කරගත්තොත්. හ්ම්? ඔබ ආස නැද්ද ඒ වගේ කරන්න? ඈ? සීලේ කවදාත් බිඳින්නේ නැති විදිහට සීලේ පරිපූර්ණ කරගන්න ඕනේ කියලා ආසාවක් උපදව ගන්න. ඒ නිසා ඔබ ආසාවක් ඇති කරගන්න මම සීලය පරිපූර්ණ කරගන්න ඕනේ මම සමාධිය ඇති කරගන්න ඕනේ. භාගතුන් වහන්සේ නොයෙකුත් විදිහට සමාධිය ගැන කියා තියෙනවා. පළවෙනි ධානය ගැන කියලා තියෙනවා. දෙවෙනි ධානය ගැන කියලා තියෙනවා. තුන්වෙනි ධානය ගැන කියලා තියෙනවා. හතරවෙනි ධානය ගැන කියලා තියෙනවා. අනේ මටත් ඉබඳු සමාධියක් ඇති කරගන්න ඇත්තම්. ඊට පස්සේ රූප සමාධි ඉක්මවල අරූප සමාධි ගැන කියලා තියෙනවා. අනේ මටත් ඉබඳු සමාධියක් ඇති කරගන්න ඇත්තම්. භාගතුන් වහන්සේ දේශනා කරනවා ආරි සත්‍ය පිළිබඳ අවබෝධ ඥානය ඇති කරගත්තොත් සෝතාපන්න ඵලයටපත් වෙනවා. සක්කාය දිට්ඨියේ විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ප්‍රහාණය වෙනවා. අන්නේ බඳු කෙනෙක් සතර අපායන් සම්පූර්ණයෙන් නිදහස් වෙනවා. ඉතින් භාගතුන් වහන්සේ අපට කියලා දෙන්නේ හිස ගිනිගත් කෙනා ඒ ගිනි නිවන්ට වීරිය කරනවත් වඩා අවබෝධ නොකළ ආරි සත්‍ය අවබෝධ කරගන්න වීරිය කරන්න කියලයි. අනේ මටත් ඒ විදිහට ආරි සත්‍ය අවබෝධය ඇති කරගන්න නැත්තම් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්න නැත්තම් ශීලබ්බත පරාමාස විචිකිච්ඡා කියන මේ සංයෝජන ප්‍රහාණය කරගන්න නැත්තම් අන්නේ බඳු ආසාවන් උපදව ගන්න. මට සෝතාපන්න වෙන්න නැත්තම් සකදාගාමි වෙන්න නැත්තම් අනාගාමි වෙන්න නැත්තම් අරහත්ත්වයටපත් වෙන්න ඇත්තම්. ඒ වගේ ආසාවන් උපදව ගන්න. භාගතුන් වහන්සේ කාමයන් ගැන කියා දෙනවා. කාමයන් හීනයි, දුක් සහිතයි. ගිනි අඟුරු වගේ දුක් සහිත බව භාගතුන් වහන්සේ කියා දෙනවා. මටත් මේ කාමයන් ගැන ඒ විදිහට තීරුම් ගන්න ඇත්තම්. මේ කාමයන් නිරුද්ධ කළන් පස්සේ ඊටාම සැප සහිතයි කියලායි භාගතුන් වහන්සේ කියා දෙන්නේ. ඉතින් මේ හීන කාමයන් නිරුද්ධ වෙලා ගියපො කාමයන්ගේ තොර වූ ඒ ප්‍රනීත සැපට මට එන්න ඇත්තක්. අන්නේ බඳු ආසාවන් උපදව ගන්න. භාගතුන්සේ කාමයන්ගේ ආදීනව නොයෙකුත් ආකාරයට කියා දෙනවා. ඉතින් ඒ කාමයන්ගේ ආදීනව මට තේරුම් ගන්නට ඇත්තක්. ඒ කාමයන්ගේ ආදීනව හොඳට හිතමින් කාමයන් බැහැර කරගන්න ඇත්තක්. කියලා ආසාවක් උපදව ගන්න. අන්න එතකොට ඔබ ධර්මයෙන් පූජා පවත්වන කෙනෙක් බවට පත් වෙනවා. ඔබගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න පටන් ගන්නවා. අන්න එබඳු ප්‍රතිපදාවකට ඔබ පැමිණියොත් ඒ ප්‍රතිපදාවේ නිමක් කෙරවලක් අවසානයක් තියෙනවා. ඔබ කැමති ඒ වගේ අවසන් කරන්න පුළුවන් ප්‍රතිපදාවක ගමන් කිරීමද නිමක් නැති ප්‍රතිපදාවක ගමන් කිරීමද කොහොමද කැමති අවසන් කරන්න පුළුවන් ප්‍රතිපදාවක ගමන් කළ යුතුයි ඇයි මේ සසර කෙරවලක් නැහැ භාගතුන් වහන්සේ අපට කියා දෙන්නේ සසර පටන්ගත් මුලක් පටන්ගත් කෙරවලක් හොයන්ට බෑ කියලා ඒ නිසා මේ සසරෙන් නිදහස් වෙන්න කියලා භාගතුන් වහන්සේ අපට කියා දෙන්නේ සසරෙන් නිදහස් වීම පිණිස සම්මාදිට්ඨිය ඇති කරගත යුතුයි. සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් සසරේ කෙරවලක් දකින්න පුළුවන්. සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් ඒකාන්තෙන් යා සසරේ කෙරවල දකින්නමයි. සම්මාදිට්ඨිය ඇති කරගත්තේ නැත්නම් ආයේ කෙරවලක් නැති සසරේ යන්ට සිද්ධ වෙනවා. ඒක සැපයිද? ඒක දුකයි. දැන් භාගතුන් වහන්සේ පෙන්වා දෙන විදිහට මේ සසරේ ස්වභාවය අපි දැනගත්තොත් තේරුම් ගත්තොත් ඒ නිමක් නැති සසර යන්න අපි කැමති වෙන්නේ ආන් විතර මේ සසරේ මේ සසර ගමන කෙරේ යමෙක් අකමැති නම් අන්නේ ගමන නැති නැති කිරීමට නතර කිරීම පිණිස සුදුසු ප්‍රතිපදාවට අපි කැමති වෙනවා ආන්‍යා කැමති අසම්පූර්ණ සීලය සම්පූර්ණ කරන්න යක් කැමතියි. එයා බලනවා සීලය සම්පූර්ණ කරගත්ත පිරිස මේ සමාජයේ ඉන්නවා. මගේ සීලය සම්පූර්ණ නැහැනේ. මමත් සීලය සම්පූර්ණ කරගන්න ඕනේ. එහෙම නැත්නම් එයා කල්පනා කරනවා මේ අපි මේ සමාජයේ ඉන්න බොහෝ දෙනා සීලය සම්පූර්ණ නැහැ. ඉතින් අපේ විශේෂත්වයක් නැහැනේ. මම සීලය සම්පූර්ණ කරගන්න ඕනේ කියලා කල්පනා කරනවා. එතකොට යා සීලය සම්පූර්ණ කරගන්නවා. ඊට පස්සේ කල්පනා කරනවා සීලය සම්පූර්ණ කරගත්ත කට්ටිය තව ඉන්නවා. මම තවත් ඉහළට ಗುಣධර්ම ඇති කරගන්න ඕනේ. ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් ඒ ධර්මයෙන් කරන පූජාව බලවත් කරගන්නවා. භාගතුන් වහන්සේ ධර්මයේ තුලින් භාගතුන් වහන්සේව පූජා කරන්නට වන්දනා කරන්නට යා උත්සාහ කරනවා වීරිය කරනවා එයා ඒ පූජාව පවත්නවා යම් කලකදී යා ඒ ප්‍රතිපදාව අවසන් කරනවා එදාට යා නිදහස් සංසිඳිලා වෙහසක් නැහැ එයා දන්නවා මම බඹසර පිනිස කළ යුතු සියල්ල කරලා අවසන්. බඹසර පිනිස ආය කළ යුතු දෙයක් නැහැ. මම ඉපදීම නිරුද්ධ කරගත්තා. ආය මට උපදක් නැහැ කියලා දන්නවා. ආන් එක තමයි ප්‍රතිපatti පූජාවේ ධර්මයෙන් කරන පූජාවේ ප්‍රතිලාභය. ඒ පූජාව අවසන් කරන්නට පුළුවන් අපිට. අන්නේ බඳු ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයකට පත්කන ප්‍රතිපදාවක් භාගතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ. අන්නේ ප්‍රතිපදාව ශක්තිමත් කරගන්න. අපි කොහොමද මේ වගේ සිත බලවත් කෙනෙක් බවට පත් වෙන්නේ? බලවත් සිතක් අපට ඕන නේද? මේ වගේ ප්‍රතිපදාවකට පැමිණෙන්න. ඈ? ඒ වගේ ප්‍රතිපදාවකට පැමිණෙන්න බලවත් සිතක් ඕනද නැද්ද? බලවත් සිතක් ඕන. බලවත් සිතක් නැත්තම් ඒබඳු ප්‍රතිපදාවකට අපිට පැමිණෙන්න බෑ. අපි කොහොමද ඒ වගේ අග්‍ර වූ ප්‍රතිපදාවකට පැමිණෙන්න සමත් බලවත් සිතක් උපදව ගන්නේ? අපි කොහොමද මේ පරිපූර්ණ නොවූ සීලේ පරිපූර්ණ කරගන්න ඕනේ. සමාධිය ඇති කරගන්න ඕනේ. සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕනේ. මාර්ගඵල ලබා ගන්න ඕනේ. නිවන සම්පූර්ණ කරගන්න ඕනේ. අරහත්ත්වයටපත් වෙන්න ඕනේ. මේ වගේ අතිශය ශ්‍රේෂ්ඨ වූ අර්ථයන් කරා අපේ ජීවිතය දියුණු කරගන්නට අපි කොහොමද හිතක් ඇති කරගන්නේ? හ්ම් ඒකට වීරියක් ඕන නේද? විශාල වීරියක් ඕන. කොහොමද අපි එහෙම කරන්නේ? චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීමෙන් තමයි ඒ වගේ වීරියක් ඇති කරගන්න තියෙන්නේ. වෙනත් දෙයකින් නෙවෙයි. දුක කියන ආර්ය සත්‍ය ගැන අපිට වැටහීමක් තියෙන්න ඕන. දුකේ හට ගැනීම කියන ආර්ය සත්‍ය ගැනත් අපිට වැටහීමක් තියෙන්න ඕන. දුකේ දුක්ඛ නිරෝධය කියන ආර්ය සත්‍ය ගැනත් අපට වැටහීමක් තියෙන්න ඕන. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය ගැනත් අපට වැටහීමක් තියෙන්න ඕන. මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ අපට හොඳ වැටහීමක් තිබුණොත් ඊටාම හොඳ නිර්වෝල් වැටහීමක් අපට තිබුණොත් අපේ සිතට වීරිය උපදිනවා අසම්පූර්ණ වූ සීලය සම්පූර්ණ කරගන්න ඕනේ. සීලයෙන් නොබිඳින විදියට රැක ගන්න ඕනේ කියලා වීරියක් උපදිනවා. ඇති කරගෙන නැති සමාධිය ඇති කර ගන්න ඕනේ කියලා වීරියක් හිතට එනවා. උපදවා ගත නැති ප්‍රඥාව උපදව ගන්න ඕනේ කියලා හිතට වීරියක් ඉපදිනවා. එතකොට සීලය, සමාධිය, ප්‍රඥාව කියන මේ ඒ මාර්ගාංග උපදව ගන්නට නැහැ සම්පූර්ණ කර ගන්නට නැහැ කියන අදහස ඉපදින්නේ ආරි සත්‍ය පිළිබඳ වැටහීමක් අපි ළඟ තියෙනවා නම් යමෙක් දුක ගැන හොඳින් දන්නවා නම් භාගතුන් වහන්සේ වදාළ විදිහට දුක්ඛාරි සත්‍ය ගැන දන්නවා නම් දුකේ හට ගැනීම ගැනත් දන්නවා නම් දුකේ නැතිවීම ගැනත් දන්නවා නම් දුක නැති කරන ප්‍රතිපදාව මඟ ගැනත් දන්නවා නම් එයා කැමති වෙන්නේ දුක තුල ඉන්නද දුකේ නැතිවීම සාක්ෂාත් කරගන්නටද කැමති වෙන්නේ. දැන් මේ ආරි සත්‍ය හතර හොඳටම දන්නවා නම් එයා කැමති වෙන්නේ කොමකටද? දුකේ නැතිවීමට එයා කැමති. ඇයි එයා දන්නවා දුක කියලා දෙයක් තියෙනවා. ඒ වගේම එයා දන්නවා දුකේ හට ගැනීමකුත් තියෙනවා. මේක ඉබේ ඇති වෙච්ච එකක් නෙමෙයි. හේතුවකින් හටගත් එකක්. ඊළඟට එයා දන්නවා මේ දුකේ නැතිවීමකුත් තියෙනවා. ඒ වගේම එයා දන්නවා මේ දුක නැති කරන ප්‍රතිපදාවක් තියෙනවා. දැන් මේ විතර ආර්ය සත්‍ය හතර ගැන හොඳ වැටහීමක්, මනාව වැටහීමක් යමෙකුට තියෙනවා නම් එයා කැමති වෙන්නේ ඊටා ඉක්මනින් දුකේ නැතිවීම උපදව ගන්නට. එයා දන්නවා දුක කියලා එකක් තියෙනවා. ඒ දුකේ හට ගැනීමක් තියෙනවා. දුකේ නැතිවීමක් තියෙනවා. නැති කරන මඟක් තියෙනවා. දැන් මේ විදිහට ආරි සත්‍ය හතර දැනගත්තොත් එයා සතුටු සිතින් දුකේ නැතිවීමට කැමති වෙයිද නැද්ද? ආරි සත්‍ය හතර ගැන හොඳ වැටහීමක් ඇති වුණොත් එපමණකින් මෙයාට සතුට සිත උපදීද නැද්ද? හ්ම්? ආරි සත්‍ය ගැන ආරි සත්‍ය හතර ගැන හොඳ වැටහීමක් ඇති වුණොත් එපමණකින් මෙයාට සතුට සිත උපදිනවා. එයාට සතුට ඉපදිනවා ප්‍රබෝධය ඉපදිනවා. මම දුක ගැන දැනගෙන හිටියේ නෑ. නමුත් දැන් මට දුක ගැන දැනගන්න ලැබුණා. සතුට වෙනවා. දුකේ හට ගැනීම ගැන දැනගෙන හිටියේ නෑ. දැන් මට දුකේ හට ගැනීම දැනගත්තා. දුකේ නැතිවීමක් ගැන මම දැනන් හිටියේ නෑ. දුකේ නැතිවීමත් මම දැනගත්තා. දුක නැති කරන මඟ ගැන මං දැනන් හිටියේ නෑ. දැන් මට මේ මාර්ගය ගැන දැනගන්න ලැබුණා. ඒ විදිහට ආර්ය සත්‍ය හතර ගැන දැනගත්තොත් යම් කෙනෙක් එයා මේ ලෝකේ සතුටින් ඉන්න කෙනෙක්ද නැද්ද? මේ ලෝකේ සතුටින් ඉන්න කෙනෙක්. එයා සිහි කරනවා. එයා සිහි කරනවා මේ ආර්ය සත්‍ය ගැන මම දැනගත්තේ නැත්තම් වයසට යනකොට මට දුක් විඳින්න සිද්ධ වෙනවා. ආර්ය සත්‍ය ගැන මම දැනගෙන හිටියේ නැත්තම් ලෙඩ වීමෙන් මට දුක් විඳින්න සිද්ධ වෙනවා. ආර්ය සත්‍ය ගැන මම දැනගෙන හිටියේ නැත්තම් ප්‍රියන්ගෙන් වෙන් වෙද්දී මට දුක් විඳින්න වෙනවා. ආර්ය සත්‍ය ගැන දැනගෙන හිටියේ නැත්තම් අප්‍රයන් හා එකතු වෙද්දී දුක් විඳින්න සිද්ධ වෙනවා. ආර්ය සත්‍ය ගැන දැනගෙන හිටියේ නැත්නම් මරණයටපත් වෙදී දුක් විඳින්න වෙනවා. ආර්ය සත්‍ය ගැන දැනගෙන හිටියේ නැත්නම් කැමති දේ නොලැබෙද්දී දුක් විඳින්න වෙනවා. ආර්ය සත්‍ය ගැන දැනගෙන හිටියේ නැත්නම් ආය ඉපදෙද්දී දුක් විඳින්න වෙනවා. ආර්ය සත්‍ය ගැන දැනගෙන හිටියේ නැත්නම් ආය ඉපදිලත් වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා, ප්‍රියන්ගෙන් වෙන් වෙන්න වෙනවා, අප්‍රියන් හා එකතු වෙන්න වෙනවා. ආයාය දුක් විඳින්න වෙනවා. දැන් බලන්න ආරි සත්‍ය ගැන දන්නේ නැති කෙනා මෙහෙම සීකනවාද? එයා දන්නේ එයා දන්නවද වයසට යෑම දුකක් කියලා? එයා දන්නවද ලෙඩවීම දුකක් කියලා? එයා දන්නවද ප්‍රියන්කින් විඳීම දුකක් කියලා? ආරි සත්‍ය ගැන දන්නේ නැති කෙනා ඒව දන්නේ නැහැ. ආරි සත්‍ය ගැන දන්නේ නැති කෙනා දන්නේ නැහැ මම වයසට යනවා. වයසට යනකොට මට දුක ඇති වෙනවා කියලා දන්නේ. මට ලෙඩ ඇති ලෙඩ වෙනවා. ලෙඩ වෙනකොට මට දුක ඇති වෙනවා කියලා දන්නේ නැහැ. මම මරණයටපත් වෙනවා. එදාට මට දුක ඇති වෙනවා කියලා දන්නේ නැහැ. ආරි සත්‍ය දන්නේ නැති කෙනා. ප්‍රියන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. එදාට මට දුක ඇති වෙනවා කියලා ආරි සත්‍ය ගැන දන්නේ නැති කෙනා දන්නේ නැහැ. ආර්ය සත්‍ය ගැන දන්න කෙනා සිහි කරනවා. මගේ කෙස් පේනවා. දත් ටික දිරලා කැඩෙනවා. එහෙම කලක් මට එනවා. මේ සම රැලි ගහිලා දුර්වර්ණ වෙලා මගේ මේ පැහැපත් බව නැති වෙනවා. ආවිෂ ගෙවෙනවා. මට වයසට යන්න සිද්ධ වෙනවා. ඒ වයසට යෑම දුකක් කියලා සිහි කරනවා. කොහොම කෙනාද? ආරි සත්‍ය ගැන දන්න කෙනා. එයා සිහි කරනවා මට ලෙඩ වෙනවා. මගේ ඇස් වලට ලෙඩ වෙයි, කන් වලට ලෙඩ වෙයි, නාසයට ලෙඩ වෙයි, දිවේ ලෙඩ හටගනී, දත් වල ලෙඩ හටගනී, සමේ ලෙඩ හටගනී, බඩේ ලෙඩ හටගනී, වාපිච්චෙම් කෝප වෙයි. නොයෙකුත් ලෙඩ මට හටගයි. ලෙඩ හටගත්තාම මට දුක ඇති වෙනවා. ඒ ලෙඩ වීමේ දුක මට විඳින්න වෙනවා කියලා ලෙඩ ඒ ලෙඩවීම දුකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වයසට යෑම දුකක් කියලා ලෙඩවීම දුකක් කියලා ඒ දුකට අයිති දේ මගේ ජීවිතේ තියෙනවා කියලා සිහි කරනවා. ආර්ය සත්‍ය ගැන දන්නේ නැති කෙනා සිහි කරයිද? ආර්ය සත්‍ය ගැන දන්නේ නැති කෙනා මෙහෙම සිහි කරයිද? ඈ? සිහි කරන්නේ නැහැ. ආර්ය සත්‍ය ගැන දන්න කෙනා සිහි කරනවා. යම් දවසක මම මැරෙනවා. පාර යනකොට පය හැප්පිලා වැටිලා මං මැරෙන්න පුළුවන්. කන කෑම ටික හිර වෙලා මං මැරෙන්න පුළුවන්. ඒ කෑම විස වෙලත් මං මැරෙන්න පුළුවන්. හොර හතුරෙක් ගහලා හරි මං මැරෙන්න පුළුවන්. සතෙක් සිව්පාවෙක් ගහලා හරි මං මැරෙන්න පුළුවන්. යම් මොහොතක මං මැරෙන්න පුළුවන්. මේ පිට වෙච්ච හුස්ම ඇතුළට ගන්න කලින් මං මැරෙන්න පුළුවන්. ඇතුළට ගත්ත හුස්ම පිට කරන්න කලින් මං මැරෙන්න පුළුවන්. ඒ මරණය දුකක්. ඒ දුක මම නිරුද්ධ කරලා නැහැ. එතකොට ආරි සත්‍ය දන්න කෙනා මෙහිම සිහි කරනවා. මරණය දුකක්. ආරි සත්‍ය දන්නේ නැති කෙනා සිහි කරයිද? ආර්ය සත්‍ය දන්නේ නැති කෙනාට සිහි වෙයිද මේක? සිහි වෙන්නේ නැහැ. ආර්ය සත්‍ය ගැන දන්න කෙනා සිහි කරනවා. මට ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. මම ප්‍රිය කරන සියලු දේ නැසිනවා, වෙනස් වෙනවා. මට ඒවයින් වෙන් වෙන්න සිද්ධ වෙනවා. ඒක දුකක්. ඒ දුකෙන් මම නිදහස් නැහැ. අප්‍රිය අමනාප දෙයට මට එකතු වෙන්න වෙනවා. ඒක දුකක්. මම කැමති දේ මට ලබන්න ලැබෙන්නේ නැහැ. කැමති දේ නොලබා ඉන්න සිද්ධ වෙනවා. ඒක මට දුකක්. දැන් ඔබට මේ වයසට යෑමේ දුක, ලෙඩවීමේ දුක, මරණයට පත්වීමේ දුක, ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක අප්‍රියන් හා එකතුවීමේ දුක කැමති දේ නොලැබීමේ දුක ඔබේ ජීවිතය තුළ ඔබට මුණ ගැහිද නැද්ද? මුණ ගැහිද නැද්ද? මුණ ගැහි. නොගැහිද? ඒ කාන්තයෙන් මුණ ගැහෙනවා. ඔබට සිහි වෙනවද මේක? ඔබට සිහි වෙනවද? මගේ මේ කලු කෙස් ටික සුදුවේ එදාට මට දුක ඇති වෙනවා. මගේ මේ ලස්සන රූපය දුර්වර්ණ වෙනවා. එදාට මට දුක ඇති වෙනවා. මම වයසට යනවා. එදාට මට දුක ඇති වෙනවා. ඔබට සිහි වෙනවද? බලන්න ආරි සත්‍ය දන්නේ නැත්නම් අපට සිහි වෙනවද මේක? ආරි සත්‍ය දන්නේ නැත්නම් එයාට මේක සිහි වෙන්නේ සිහි කරන්න බෑ. ඒතර මේ විදිහට ආර්ය සත්‍ය දන්නවනම් එයාට සිහි වෙනවා. භාගතුන් වහන්සේ දුක කියලා සත්‍යක් අපට කියා දුන්නා. දුක්ඛාරි සත්‍ය ගැන කියා දුන්නා. එයා සිහි කරනවා. මේ තමයි දුක කියලා එයා සිහි කරනවා. එයා සිහි කරනයි ඉපදීම දුකක්. වයසට යෑම දුකක්. ලෙඩවීම දුකක්. මරණයට පත්වීම දුකක්. ප්‍රියන්ගෙන් වෙන්වීම දුකක්. අප්‍රියන් හා එකතුවීම දුකක්. කැමතිදේ නොලබීම දුකක් කියලා සීකරනවා. එම සීකරමින් ඒ දුක්කාරි සත්‍යය අවබෝධ කරගන්ට යාවෑයන් කරනවා. දුක ගැන අවබෝධ වෙන්න අවබෝධ වෙන්න එයා දුකට කැමතිද? තමාගේ ජීවිතයේට මේ දුක් ස්වභාවයන් පැමිණෙන්න තියෙනවා කියලා යමෙක් තීරුම් ගත්තොත් එයා ඒ දුකට මුණ දෙන්න කැමතිද? ඒ දුකේ ඉන්න කැමතිද? ඒ දුක හටගන්න පෙර නිදහස් වෙන්න කැමතිද? අන්න ආරි සත්‍ය දකින්න කෙනාගේ ආරි සත්‍ය තේරුම් ගන්න කෙනාගේ ස්වභාවය. එයා දුක දකින්නකොට දුක තේරුම් ගන්නකොට අකමැති වෙනවා ඒ දුකට. එයා කැමති වෙන්නේ කොමටද? දුකේ නැතිවීමට එයා කැමති. නිවනට කැමති. නිවනට කැමති කෙනා නිවන ගැන හිතලා සතුටු වෙනවා. භාගතුන් වහන්සේ දුකේ නැතිවීමක් ගැන අපට කියා දුන්නා. ඒ කාන්තෙන් ඒ දුකේ නැතිවීම සැපයි, සාන්තයි. මං මේ දුකේ නැතිවීම උපදව ගන්නට ඕනේ කියලා කැමැත්ත ඇති කර ගන්නවා. අන් ඒ වගේ නිවනට කැමැති නම් නිවනට කැමැති කෙනා දුක් හට ගන්නවට කැමතිද? දුක් හට ගන්නවට එයා කැමති නෑ. දුක් හට ගන්නවට එයා කැමති. දුක් හටගන්නේ මොකෙන්ද? රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන්. ලෝභ, දෝෂ, මෝහ වලින් තමයි දුක් හටගන්නේ. ඒතර දුක් හට ගැනීම දුකට අකමැති කෙනා නිවනට කැමති කෙනා දුක් හටගන්න ස්වභාවය ප්‍රහාණය කරන්න කැමති. නේද? ආන් විදිහ දුක් හටගන්න ස්වභාවය ප්‍රහාණය කරන්න කැමති නම් එයා උනන්දු වෙන්නේ මොකටද? ඒ දුකේ හට ගැනීම ප්‍රහාණය වෙන මඟ වඩන්ට එයා කැමති. එයා කැමති අසම්පූර්ණ සීලය සම්පූර්ණ කරගන්නට ඇත්තම්. එතකොට එයා දන්නවා රාගය පාලනය වෙනවා. ද්වේෂය පාලනය වෙනවා. මෝහය පාලනය වෙනවා. එයා දන්නවා ප්‍රාණඝාතයෙන් වළකින්ට පුරුදු වුණොත් රාගය පාලනය වෙනවා. ද්වේෂය පාලනය වෙනවා. මෝහය පාලනය වෙනවා. සොරකමින් වළකින්ට පුරුදු වුණොත් රාගය පාලනය වෙනවා. ද්වේෂය පාලනය වෙනවා. මෝහය පාලනය වෙනවා. වැරදි කාමසේවණෙන් වළකින්ට පුරුදු වුණොත් රාගය පාලනය වෙනවා. ද්වේෂය පාලනය වෙනවා. මෝහය පාලනය වෙනවා. බොරු කීමෙන් වැළකෙන්න පුරුදු වුණොත් රාගේ පාලනය වෙනවා, ద్వේෂේ පාලනය වෙනවා, මෝහේ පාලනය වෙනවා. මද්ද්‍රව්‍ය භාවිතින් වැළකුණොත් රාගේ පාලනය වෙනවා, ద్వේෂේ පාලනය වෙනවා, මෝහය පාලනය වෙනවා. එයා දන්නවා ආර්ය සත්‍ය ගැන දන්න කෙනා ආර්ය සත්‍ය ගැන පැහැදුණු කෙනා දන්නවා සීලයට පැමිණුණු වහා දුකේ හට ගැනීම පාලනය වෙන්න පටන් ගන්නවා අන්නිබඳු දුකේ හට ගැනීම පාලනය වෙන්න පටන් ගත්වහම දුකේ නැතිවීම කරා ජීවිතේ දියුණු වෙනවා නිවන කරා ජීවිතේ දියුණු වෙනවා දුක අවබෝධ වෙන්න පටන් ගන්නවා දුක නිරුද්ධ වෙන්න පටන් ගන්නවා මේ විදිහට ආරි සත්‍ය ගැන වැටහීමක් තියෙනවන යමෙකුට එයා සතුටු සිතින් වාසය කරයිද නැද්ද සතුට සිතින් වාසය කරනවා. එයාට නිවන් නිවනේ දොරටුව පේනවා. නිවන් දොර සමීපේ වාසය කරනවා. නිවන් මගේ එයා ඉන්නවා. එයා තමා තුලින්ම ඒ ආරි සත්‍ය විමස විමසා පුහුණු කරන කෙනෙක්. ඒ විදිහට ආරි සත්‍ය පුහුණු කරද්දී ඒ ආරි සත්‍ය ගැන අපට කියා දුන් භාග්‍යතුන් වහන්සේ ගැන කිබඳු පැහැදීමක් හටගයිද? කිබඳු පැහැදීමක් හටගයිද? තමාගේ ආරක්ෂාව, තමාගේ රැක දියුණුව, තමාගේ දුකෙන් නිදහස් වීම තමාටම පෙනෙද්දී අපි ගැන මහා කරුණාවෙන් දුකින් නිදහස් වීමට මඟ කියා දුන් භාගතුන් වහන්සේ ගැන කතරම් සතුටක් ඇති වෙයිද? හ්ම්? ප්‍රමාණ කරන්න බැරි සතුටක් එයාගේ හිතේ ඇති වෙනවා භාගතුන් වහන්සේ කෙරෙහි. ඒකටයි අචල ප්‍රසාදය කියලා කියන්නේ. එතකොට කාටවත් ඒ භාගතුන් වහන්සේ ගැන ඇතිවෙච්ච ප්‍රසාදය නැති කරන්න බෑ. ඇයි? තමන්ම දන්නවා තමාගේ ජීවිතය තුල දුක කියලා කියන ඒ ධර්මයේ ඒ දුක් කාර්ය සත්‍ය තේරුම් ගත්තා. දුකේ හට ගැනීම ගැන තේරුම් ගත්තා. දුකේ නැතිවීම තේරුම් ගත්තා. දුක නැති කරන මඟ තේරුම් ගත්තා. දැන් එයා ප්‍රමුදිතයි. සතුරු සිතින් ඉන්නේ. එයාට ආරක්ෂා තියෙනවා කියලා දන්නවා. මේ මහා අනතුරින් බේරෙන්න පුළුවන් කියලා දන්නවා. ආන් ඒ විදිහට අපිට විමුක්තිය ගැන කියා දුන් ශාස්ත්‍රුන් වහන්සේ ගැන දැන් යා සතුට වෙනවා. ඒ භාගතුන් වහන්සේ ඒ කාන්තෙන් රාග ద్వේෂ මොහ දුරු කරලා පිරිසිදු සිත උපදවගෙන අරහත්වයටපත් උනා කියන දේ ඒකාන්ත සත්‍යයක් කියලා සීකරනවා පිළිගන්නවා. ඒ තමන් තුලින්ම ඒ ආරි සත්‍යය තේරුම් ගත්තා. එයා පිළිගන්නවා මේ විදිහට භාගතුන් වහන්සේ ධර්මය අපට කියා දුන්නේ තව කෙනකින් අහලා නෙවෙයි ගුරු උපදේශ රහිතවම ආර්ය සත්‍ය අවබෝධ කළා භාගතුන් වහන්සේ. ඒ නිසා මේ භාගතුන් වහන්සේ අරහං සම්මා සම්බුද්දයි කියලා සීකනවා යා පිළිගන්නවා. මේ විදිහට සිහි කරන කෙනා දන්නවා මේ ධර්මය ස්වාක්ඛාතයි පරිපූර්ණයි අඩුපාඩුවක් නැහැ. මේ ජීවිතයේදී මේ ධර්මය අවබෝධ කළ හැකි සම්දිත්තිකයි. මේ විතර මේ ධර්මය ගැනත් යා තේරුම් ගන්නවා. එයා සීකනවා මේ ධර්මය ස්වාක්ඛාතයි කියලා සීකනවා. ඊළඟට එයා සීකනවා මේ ධර්මය යමෙක් පුරුදු කළොත් එයා රාග ద్వේෂ මොහ දුරු කරන ප්‍රතිපදාවෙමයි ඉන්නේ. මේ ධර්මය යමෙක් පුරුදු කළොත් දැන් මේ විතර මේ ධර්මය පුරුදු කරොත් එයා රාග ద్వේෂ මොහ දුරු කරන ප්‍රතිපදාවේද නැද්ද? එයා දුක ගැන තේරුම් අරන් දුකේ හට ගැනීම ගැන තේරුම් අරන් දුකේ නැතිවීම ගැන තේරුම් අරන් දුක නැති කරන මඟ ගැන තේරුම් අරගෙන රාග දේශමෝ හටගන්ට නොදී පාලනය කිරීම පිණිස නිවනට කැමැත්තෙන් දුක අවබෝධ කිරීම කැමැත්තෙන් සීලය ගෞරවයෙන් ආරක්ෂා කරනවා. එයා දන්නවා මේ සීලය තමයි මගේ දුක නැති කරන්නට රාග ද්වේෂ දුරු කරගන්නට උපකාර වෙන උතුම් සම්පත මේ සීලය මට සම්පතක් කියලා දන්නවා. එදාට යාට සීල සම්පත්තිය ඉපදිලා. එයා දන්නවා මේ සීලය මට සම්පතක් දුකින් නිදහස් වීම පිණිස උපකාර වන දෙයක්. ඊළඟට යාට සමාධියටත් කැමති වෙනවා. ප්‍රඥාවටත් කැමති වෙනවා. ආන් මේ විදිහට යා සීල සමාධි ප්‍රඥා කියන මඟ වඩන්ට කැමති. එතකොට ඒ විදිහේ මඟ වඩන්ට කැමති වෙන්නේ ඒ භාගතුන් වහන්සේ ගැන අචල ප්‍රසාදය ඇති කරගෙන සද්ධර්මයේ ගැන අචල ප්‍රසාදය ඇති කරගෙන සංගරුවන ගැන අචල ප්‍රසාදය ඇති කරගෙන ආන් ඒ විදිහට තිරුවන් කෙරේ අචල ප්‍රසාදෙන් යුක්තව තමාගේ ජීවිතයේ තුල දකින්න පුළුවන් දුක තේරුම් ගනිමින් දුක අවබෝධ කරගනිමින් දුකේ හට ගැනීම ප්‍රහාණය කරගනිමින් නිවන දකිමින් සීල සමාධි ප්‍රඥා වඩන කෙනා ධර්මයෙන් භාගතුන් වහන්සේ පූජා කරන කෙනෙක්. එයා සතුටු සිතින් ආමිෂයක් පූජා කරනවා. එයා සතුටු සිතින් ආමිෂ පූජාවක් කරනවා. ධර්මයෙන් භාගතුන් වහන්සේ පූජා කරන යමෙක් ඇද්ද? එයා එක පහනක් දැල්ලුවත් පාන් දහසක් දැල්ලුවාට වඩා සතුටක් එයාට ඉපදෙනවා. මට නිවන ගැන කියා දුන් භාගතුන් වහන්සේටයි මේ පහන දල්වන්නේ කියලා එයා සතුටෙන් පහන දල්වන්නේ. එක මලක් පිදුවත් එයා මල් දහසක් පිදුවට වඩා සතුටු වෙනවා. මට නිවන ගැන කියා දුන් භාගතුන් වහන්සේටයි මේ මල පුදන්නේ කියලා යායේ මල පුදන්නේ. එක කොඩියක් පිදුවත් යායේ කොඩිය පුදනවා. මට දුකින් නිදහස් වීම පිණිස මා ධර්මයේ තුල පිහිටුවා වදාළ ඒ භාගතුන් වහන්සේටයි මා මේ කොඩිය පුදන්නේ කියලා. දැක්කද ධර්මයට පැමිණුණු කෙනා ධර්මයෙන් භාගතුන් වහන්සේ පූජා කරන කෙනා ආමිස පූජාවෙන් සතුටු වෙන හැටි. ධර්මයෙන් භාගතුන් වහන්සේ පූජා කරන්නට අපි අසමත් වුණොත් ආමිස පූජාවෙන් අපි සතුටු වෙන්නේ අපිට මදි කලාට කලාට මදි සතුට උපදින්නේ ඇයි සතුට උපදින ක්‍රමය ඒක නෙවෙයි සතුට උපදින ක්‍රමය කුමක්ද ධර්මයෙන් භාගතුන් වහන්සේ පුදන්ට අපි පුරුදු වෙන්න ඕනේ. ඒ සඳහා ආර්ය සත්‍ය පිළිබඳ සතුට සිත් උපදව ගන්න ඕනේ. ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මේ ලෝකේ පරම ගම්බීර සත්‍යයක්. එයින් පිට වෙනත් සත්‍යයක් මේ ලෝකේ නෑ කියලා චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ සතුට සිත් අපි උපදව ගන්න ඕනේ. මේ ආරි සත්‍ය අවබෝධයෙන් තොරව සැබෑ සතුටක් උපදව ගන්නට පුළුවන් දෙයක් ලෝකේ නෑ කියලා අපි පිළිගෙන ආරි සත්‍ය අවබෝධයට නැමුණු සිත උපදව ගන්න ඕනේ. ආරි සත්‍ය අවබෝධයේ පිණසම නැමුණු සිතෙන් වාසය කරන්න ඕනේ. අන්න එතකොටයි එයා තුල තෙරුවන් කෙරේ පිනාගිය සතුට උපදින්නේ. තෙරුවන් කෙරේ පිනාගිය සතුටින් යුත් වූ කෙනා පහනක් දැල්ලුවත් එයින් සතුට වෙනවා ප්‍රමාණ රහිතව. තෙරුවන් කෙරේ පිනාගිය සිත් උපදවගත් කෙනා එක මලක් පිදුවත් ප්‍රමාණ රහිත සතුටක් උපදව ගන්නවා. එයා තව මලක් පුදන්න කැමතියි. එයා තව පහනක් දල්වන්න කැමතියි. එයා බොහෝ ආමිෂ පූජාව පවත්වන්නට කැමතියි. ඒක එයාට වෙහසක් නැහැ. එයා ධර්මයෙන් භාගතුන් වහන්සේ පුදන කෙනෙක්. ධර්මයෙන් භාගතුන් වහන්සේ පුදන්ට පුදන්ට දුක්ෂය වෙනවා. රාග ద్వේෂ මොහ ෂය වෙනවා. රාග ద్వේෂ මොහ ෂය වෙන්නේ ධර්මයෙන් භාගතුන් වහන්සේ පුදන්ට පුදන්ට පමණයි. ධර්මයෙන් භාගතුන් වහන්සේ පුදන් නැතුව ආරි සත්‍ය අවබෝධයට සිත නමාගෙන ආරි සත්‍ය අවබෝධයේ පිණිස කටයුතු නොකොට රාග ද්වේෂ මොහ දුරු වෙන්නේ නැහැ. රාග ද්වේෂ මොහ දුරු නොවි සිතේ උපදින ඉපදුන දුක් ෂය වෙන්නේ නැහැ. සිතේ දුක් ෂය නොවි සංසිඳුණු සිත උපදින්නේ නැහැ. සංසිඳුණු සිත උපදින්නේ නැතුව ප්‍රීති ප්‍රමෝදය ඇති වෙන්නේ නැහැ. ප්‍රීති ප්‍රමෝදය ඇති නොවි කුමකින් සතුටු වෙන්ටද කුමකින්වත් සතුටක් ලබන්ට බෑ. එනිසා ඔබ කරන ආමිස පූජාවෙන් උපරිම සතුටක් ලබන්ට නම් ඔබ භාගතුන් වහන්සේ කෙරෙහි ධර්මයෙන් පුදන කෙනෙක් බවට පත්වෙන්න. ඒ සඳහා භාගතුන් වහන්සේ අවබෝධ කොට මහා කරුණාවෙන් දෙව් මිනිසුන්ගේ සැපත පිණිස නිවන පිණිස සියලු දුකෙන් නිදහස් වීම පිණිස ඒකායන මඟසේ අපට පෙන්වා වදාළ ඒ පරම ගම්බීර වූ කිසිවකටත් දෙවන නොවන අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මනවින් ඉගෙන ගන්න මනවින් තේරුම් ගන්න. එයම අවබෝධ කර ගැනීම පිණිස නැමුණු සිතින් වාසය කරන්න. වීරිය කරන්න මෙයයි දුක කියලා අවබෝධ කරන්න වීරිය කරන්න. තමාගේ ජීවිතය තුළ ඒ දුක් හටගන්න ස්වභාවය තීරුම් ගන්න. තමාගේ ජීවිතේට ආරි සත්‍ය ගලප ගලපා බලන්න. එතකොට ඔබට යම් දිනකදී මේ තමයි දුක කියලා දුක්ඛාරි සත්‍ය පිළිබඳ මනවින් වටහා ගන්න පුළුවන් වෙයි. මේ තමයි දුකේ හට ගැනීම කියලා දුක්ඛ සමුදය ආරි සත්‍යයත් මනවින් වටහා ගන්න පුළුවන් වෙයි. මේ තමයි දුක්ඛ නිරෝධය දුකේ නිරෝධය කියලා දුක්ඛ නිරෝධාරි සත්‍යයත් මනවින් වටහා ගන්නට පුළුවන් වෙයි. මේ තමා දුකේ නැතිවන මඟ කියලා දුක්ඛ නිරෝධාරි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍යයත් මනවින් තේරුම් ගන්න පුළුවන් කමක් ලැබේ. ආන් එසේ ආරි සත්‍ය මනවින් ඔබ තේරුම් ගත්තොත් ඔබ ජීවිතයේ දෙවෙනි කොට ආරි සත්‍ය අවබෝධයට නැමුණු සිතින් කටයුතු කරන කෙනෙක් බවට පත්වේ. ජීවිතයේ අන් සියලු දේ දෙවෙනි කොට ප්‍රමුඛ කටයුත්ත බවට ඔබ පත් කරගනී ආරි සත්‍ය අවබෝධය ඇති කර ගැනීම. ආන් ඒ විදිහට ඔබ දිවි දෙවෙනි කොට ආරි සත්‍ය අවබෝධයට කටයුතු කරන කෙනෙක් බවට පත් වුනොත් ඔබ භාගතුන් වහන්සේ කෙරෙහි ධර්මයෙන් පුදන කෙනෙක් ධර්මයෙන් පුද සත්කාර කරන කෙනෙක් නිරතුරු භාගතුන් වහන්සේ වන්දනා කරන කෙනෙක් බවට පත්වෙයි. ඔබ භාගතුන් වහන්සේ ආදර ගෞරවයෙන් ඇසුරු කරන කෙනෙක් බවට පත්වේ. එවිට ඔබ භාගතුන් වහන්සේ කෙරේ নিরතුරු ආමිස පූජාව පාත්වයි. ඒ සියල්ලෙන් ඔබ සතුට සිත් උපදව ගනී. ඔබ එතකොට දිවි පුරා ජීවිතේ පුරා සතුටින් වාසය කරන කෙනෙක්. ඔබ යම් කලක කලුරිය කළොත් මරණය කෙරේ බිය බැහැර කරලා සතුටින් මරණයට මුහුණ දෙන කෙනෙක් වෙයි. ඔබ නැවත ඉපදුනොත් ඒ ඉපදීමට ඔබ බය නැති වෙයි. ඔබ දුක් රහිත තැනක ඉපදින්නේ කියලා නිර්භයව ඔබ මරණයට මුහුණ දෙයි. යම් තැනක ඔබ ඉපදුනොත් ඒ සුගතියක්මයි. ඒ සුගතියේදී ඔබ සතුට සිත් උපදව ගනී. මා තෙරුවන් කෙරෙහි පැහැදුණු නිසා අද මම සුගතියේ වාසය කරනවා කියලා. ඔබ පසු නොත් පසුතැවෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙයි. සතුට වෙයි. මම දුකතියෙන් නිදහස්. මම නිවන කරා යන කෙනෙක්. එදාට ඔබ ආර්ය සත්‍ය සිහි කරයි. තෙරුවන් සිහි කරයි. ධර්මයෙන් භාගතුන් වහන්සේ පුදයි. ඔබ ආමිෂිනුත් භාගතුන් වහන්සේ පුදයි. එදාටත් ඔබ සතුටින්. ඔබ යම් කලක වැඩි කල නොගොස් ඔබ සියලු දුක් අවසන් කරමින් නිවන අවබෝධ කරයි. එදාටත් ඔබ ධර්මයෙන් භාගතුන් වහන්සේ පුදයි ආමිෂයනොත් භාගතුන් වහන්සේ පුදයි. යම් කලක ඔබ සත්තුටු සිතින් පිරිනිවම් පායි. ඒ තමයි ධර්මයෙන් භාගතුන් වහන්සේ පුදන කෙනා ලබන අග්‍රම වූ ඵල විපාකය. ඉතින් අද දවසේදී ඔබ මේ වන්දනා පුණ්‍ය කර්මයකට සතුටු සිතින් සහභාගි වෙන්න සූදානම් වෙද්දී ඔබට සැබෑම නොවැසෙන සතුටක් උපදව ගැනීම පිණිස මේ උතුම් දහම් අවවාදය සියලු දෙනාට උපකාර වේවා සාදු සාදු සාදු